දෛ අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තවත් ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගනිමු පොඩි බෑණියන්ට මතක් කරමු ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කළ දින විදියට කරුණාවෙන් දරුවන් සරණයි හොඳයි අද දවසට નિયમિતව අපිට භාවනා අධ්‍යක්ෂකම් සම්බන්ධ වාර්තා 12ක් ලැබිලා තියෙනවා ඒ සියලුම වාර්තා සභාවට ඉදිරිපත් කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. අපගේ ගෞරවනීය පූජනීය ගුරු සාමින් වහන්සේගේ දෙපා නැමද අවසර සමාව යෙදිමි. පරයන්ක භාවනාව ගරු සාමින් වහන්ස පරයන්ක භාවනාවේ යෙදුන මා ප්‍රථමයෙන් මා මෙතන යන හැඟීමෙන් යුතුව ආස්වාස ප්‍රස්වාස වරහන් තුල මූලික කර්මස්ථානයට හිත යොමු කළෙමි. ආස්වාස ප්‍රස්වාසයේ හොඳින් දිග කෙටි බව වැටහෙමින් ක්‍රමයෙන් ගෙවී යන අයුරු දුටුවෙමි. වරහන් තුල විනාඩි 10ක් පමණ. ඉන් අනතුරුව ශරීරය දෙස සතියෙන් බලා සිටිමි. එවිට මුහුණේ වම් පැත්ත නලලේ සිට සර්පයෙක් වරහන් තුල ගැරඬියෙක් වෙලන්නාක් මෙන් තද වුවත් වේදනාවකින් තොර විය. එම තද බව මෙනෙහි කළ විට එය ක්‍රමයෙන් ලිහිල් වී උරහිසින් පහතට පිටකොන්ද ඒ අයුරින්ම තද විය. එයත් සතිමත්ව මෙනෙහි කළ විට ලිහිල් වී ශරීරයේ තනින් තන වරහන් තුල පාදය උදරය ආදී තැන්වලින් කම්පන චංචල ගති වරින් වර ඇතිවිය. ඒවා මෙනෙහි කිරීමටත් පෙර ඇති වී නැති වී යන අයුරු අද්දුටු වෙමි. ඒ කම්පන ගතියද අඩු වී සිතේ කයේ පුදුම සැහැල්ලුවක් ඇති බව දැනුනි. මෙනෙහි කිරීමට දෙයක් නොවුයෙන් ශාන්ත ප්‍රනීත බව සිතට වැටහුණි. වරහන් තුල මෙනෙහි උනි. මෙසේ ආස්වාස ප්‍රස්වාසය නොදැනී සිට විනාඩි 40කින් පමණ එකපාරට ආස්වාසය ඉකිගසන දරුවෙකුගේ මෙන් දැනින. නැවත මූල කර්මස්ථානයේ සතිමත් වූ පසු නැවතත් ටික වේලාවකින් එය ජල මෙන් වෙන් නොවි කඹයක් මෙන් දිගට ඇදී යන අයුරු දුටිමි. එයද නැති වී පෙරසේම කම්පන චංචල ගති වරින් වර ඇති වෙමින් නැති වී යන අයුරු දුටුවෙමි. මෙසේ පැය එකහමාරක් පමණ ගත වූයෙන් අපහසුවකින් තොරව තවත් ඒ ඉරියව්වේම දිගට සිටීමට පුළුවන් බව දැනුණද මම පර්යංකය අවසන් කළෙමි. මේ කාලය තුලදී සිත පිට යන ගතියද නොඋනි. ඉදිරි ගමන ගැන උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් යටහත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේටද වහා උතුම් ධර්මයේ අවබෝධයෙන් නිවි සැනසීම උදා වේවා. ත්වන් සරණයි. අත්‍ය අවසාන කොටසේ සඳහන් වෙන විදිහට Tamanට හිත පිට යන්නේ නැති එක නෙවෙයි වෙන්නේ. හිත පිට ගියාට බය ඇරෙනවා. කොහේ ගියත් ආපහු එනවා. එතකොට ඒක නිකන් හිත පිට යන්නේ නැතුව වගේ. හිත පිට යන්නේ නැතුව වගේ තමයි තේරෙන්නේ. ඒ නිසා මුලින් තියෙන පුදුමාකාර බීතිකාවක් මේ හිත පිට යෑම උණ ගන්නවා වගේ ඩෙන්ගු හැදුනා වගේ කියලා නෑ මේක නෑ. හිත පිට ගියාම අවල් අරමුණට ගියයි කියලා දන්නවා. ඒ සතිය තියෙනවා. එතකොට අපිට පහළ වෙන හිතට කියන්නේ අදිමොක්කේ කියලා. අදිමොක්කේ කියන්නේ පෙරමඟ පේනවා. ওই කවුරු කෝලම් කරුවත් මගේ ගමන තියෙනවා කියලා. එතකොට ඒකනේ කියන්නේ යෝගාවචරයට වැටෙන්නේ හිත පිට යන්නේ නැහැ කියලා. හිත පිට යනවා. ගියාට විශ්වාසයක් තියෙනවා. අපව එනව නම් ගියාමකෝ. රචනයේ මුල් කොටසේ තියෙනවා මේ ආපෝ ධාතුයේ තියෙන ලක්ෂණ පිළිබඳව ආපෝ ධාතුයේ තියෙන්නේ වැගිරෙන ගතිය සහ ආබන්ධන ගතිය. ඉතින් ආබන්ධන ගතිය බැඳෙන ගතිය හරියට පිඹුරෙක් අල්ලලා වෙල්ලනා වගේ ගැණිටෙක් අවිල වෙලනවා වගේ මේක එහෙම මිරිකනවා. එහෙම නැත්නම් පැණි අඩු වෙච්ච අගලා ගෙඩියක් වගේ හැදුවට පස්සේ ඒක එහෙම ගල් වෙනවා හපලවත් කඩන්න බැරි තරමට. නැත්නම් වතුර අඩු වෙච්ච සිමෙන්ති ටිකක් වගේ. මෙන්න මේක දැනෙනකොට යෝගාවචරය මේ භාෂාව දන්නවනම් ධාතුන් ගියා දන්න මේ ආබන්ධන ලක්ෂණය තමයි මේ පෙන්වන්නේ. අනිත් එක වැగిරෙන ලක්ෂණය. කොටුවක් කරනවා අනහයෙන් ඇතින් කඳුළු වෙනවා උගුර කහනවා ඇඟෙන් දාඩිය දානවා. ඉතින් මේ එක එක ධාතුන් ඇවිල්ලා ක්‍රියා කරන හැටි. ඉතින් මේ දාඩිය දානවා, පිඹුරෙක් කවෙල්නවා කියලා ගොත් බය හිතෙනවා. මේ ගැරන්ඩික් වෙල්නවා කියන්නේ මේ ධාතු ස්වභාවය. එහෙම නැත්නම් වායෝ ධාතු හෝ ආපුවාම පිඹීම කිලිම ආනපානෙ පේනෝ දෙකම එකයි. ඔක පටන් ගන්නකොට වෙනම් වනම් තිබුණට පුම්බන හකුලන ගතිය. සමුදීරණ ගතිය. ඉතින් ඒක පහු වෙනකොට පහු වෙනට තේනවා අර අරමුණු වශයෙන් ಜಾති වේසාග බෙද බදාගෙන මේ ආනපානෙ පේන්නේ නැහැ, පිඹීම කිලිම පේන්නේ නැහැ කියලා කිව්වට මේ ශරීරයේ තියෙන උලඟට කරන පිම්බෙන ගතිය සහ හකුලන ගතිය. අනිත් ඉඳගෙන ඉනකොට දැන බර ගතිය. ඉතින් ඒකට එක අතක් බරයි එක අතක් හැල්ලුයි. මේ අතක් නෙවෙයි මේ කතා කරන්නේ පඩවි ධාතුව. අන්නේ විදිහට යෝගාචරය ඉස්සරහට යන්න යන ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න. ලොකු සංසලීනවා යෝගාචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ඒ ආවට පස්සේ මේ මේ ආපෝ ධාතුව මං ආවා කියලා කියන්නේ එයා ආබන්දන ගතියෙන් පෙන්වන්නේ. ඒ පේන ශරීරාංගයට හිත දැම්මොත් බය හිතෙනවා. ඉතින් මේක පෙන්නන්නේ ශරීරයෙන් නම් අංග වලට යන්නේ නැතුව ශරීරාංග ගන්න නැතුව බැඳෙන ගතිය, බන්ධන ගතිය, වැగిරෙන ගතිය, පුම්බන ගතිය කියලා කියනවනම් ඌක නැති වෙලාවක් නැහැ භාවනා කරන්න ඕනේ නැහැ ඌකට. නමුත් මේ පිම්බෙන්නේ කටබඩ වෙච්චාම ඉතින් අපි කටට බඩට බෙහෙත් කරනවා. වැగిරෙන්නේ හොටු වෙච්චාම හෙම්බිරිසා කියලා බෙහෙත් කරනවා. වැగిරෙන්නේ සෙම වෙච්චාම කැස කියලා බෙහෙත් කරනවා. පොඩ්ඩක් කළා බලලා හිටපම ඉවක් කිපිලා ඉව නැතිලා යනවා. අපිට වෙලා තියෙන්නේ ඒකේ කිපිලා ඉවර වෙනකම් බලහින්න බැරි නිසා ඒක නමක් දාලා විශේෂඥවරයෙක් දාලා බේතක් දාලා පොලිමට ගිහිල්ලා ඉඳලා බෙහෙත් බීලා හනිපෙනවා. මොනම දෙයක්වත් ඕක කරන්න ඕන කවන්නේ නැහැ. ඔය ලෙඩේට ලෑස්තිලා යන්න. ඔය එකම ධාතුවටත් ඉන්න බෑ. ඒක විතරක් මතක තියාගන්න. ඔය ඇවිල්ලා නැතිලා යනවා. ඉතින් ඒ ටික බලන්න බැරි වුණොත් මගේ කට මෙහෙම වුණා, බඩ මෙහෙම වුණා, ඒක පිම්බුණා, මේක ඇකිලි වුණා කියලා කියපු ගමන් ඉතින් දොස්තර මහත්තයා කොහේ හරි කූරක් ගහලා බලලා ආව් ඔව් අහවල් ලෙඩේ තමයි පොඩ්ඩක් මේක බීලා හෙටත් එන්නකෝ. එතකොට ඉතින් කොහෙන් හරි ලෙඩක් ඇදලා දානවා. තියෙන ලෙඩේ එතකොට තනීපයි. පිළිලෙඩක් ඇදලා දානවා. ඒ නිසා මේ යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න. ඒක හැම වෙලාවෙම මේගොල්ලෝ ඇවිල්ලා කතා කරනවා. කුඹනවා, හකුලනවා, බර කරනවා, හැලු කරනවා, රත් කරනවා, සීතල කරනවා. නැතුව ඉන්න බෑ. ඒ නිසා ඒ ලියවෙන වෙලාවෙදී කියලා දෙන්න පුළුවන්. මේ ධාතු ක්‍රියාකාරීත්වය උඩ යන්නන්නේ. ඒ වගේම ඉඳගෙන ඉන්න පුළුවන් නම් පැයක් එකමාර හොඳට මතක තියාගන්න නැගිටිට ප්‍රශ්න නැහැ. නැගිටිට පස්සේ ওই සතිය ඔහොමයි. හිත පිට ගියත් ওই සතිය ඔහොමයි. එතකොට අර චෝදනා කරන ගතිය වෙනුවට පිරිච්ච ගතිය ඇඟට එනවා. ඉතින් ඒක දවස් 7-8ක් එකට හිටපු නිසා එන්න ඕනේ. නමුත් ඕක කොහොමදක් තියෙන එකක්. දැන් කරන්නේ ඒක වෙන් කරලා ඒකමයි කියලා පෙන්ලා දෙන එක විතරයි. අනිත් දවසේ බලාගෙන ඉන්න ඔය කොයි දේ ආවත් ඒ කොයි දේ ආව සතිය කැඩෙන්නේ නැහැ. ඒ විදිහට බැලුවොත් කවුරුත් නැහැ සතිය කැඩනවා කියන්නේ. ඒ නිසා ඊටව මාරු කරත් දිගට විද්‍යාපත සංධිය හරහා සතිය ගෙන යෑමේ කටයුත්ත කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවයෙන් নমස්කාර කරමි. ගෞරවනීය සාමින් වහන්ස පරයන්කයේ සිට පිම්බීම හැකිලිම තුල සතිමත් වෙද්දී වම් නාසිකාග්‍රයෙන් ඇතුල් වනු දැනෙන ආස්වාසය ප්‍රස්වාස කිරීමේදී වම් පාදයේ මහපටැඟිල්ල දක්වාම සියුම්ව ෂයවන අයුරුද දකුණු නාස්කුවරයෙන් ඇතුල් වන හුස්ම රැල්ල දකුණු පාදයේ මහපටැඟිල්ල දක්වා ක්‍රමයෙන් සියුම්ව සංසිඳී යන අයුරුද දැනේ හුස්ම රැල්ල සංසිඳී යනායුරු සතිමත් වෙද්දී නාසිකාග්‍රයේ සතිය පිහිට වූ විට ප්‍රස්වාසය බාහිරට සියුම් වෙවි සංසිඳී යන අයුරුද අභ්‍යන්තරික වශයෙන් පිම්බීම හැකිලිම තුල ඉහත සඳහන් පරිදි සිදුවේයි. අභ්‍යන්තරයෙන් පිටවන හුස්ම තුල ගැඹුරු බවක්, තද බවක්, සමාධියට වැඩි නැඹුරු බවක් දැනෙයි. බාහිර වශයෙන් නාසිකාග්‍රයෙන් ප්‍රාශ්වාසය ගිමන් වෙද්දී එහි මිහිරි බවක්, කෝල බවක් දැනෙයි. ගෞරවනීය සාමින් වහන්ස නින්දේ සිට හදිසියේ අවදි වෙද්දී සිරුරෙහි මස්පිඩු චංචල බව සිරුර වෙවුලන බව දැනෙන්නේ සතිමත් නොවීම හේතුවෙන්ද පිළිතුරක් අපේක්ෂා කරමි ඔබ වහන්සේටත් අප වෙනුවෙන් අනුකම්පා කළ විනයපාලී ගෞරවනීය මෙහෙණින් වහන්සේටත් බවුන් වඩන සැමටත් උපකාර කරන සැමටත් නිවන් සුව ලැබේවා ඔය විදිහට නින්දෙන් අවදි වීම හෝ භාවනා ඉඳලා සතියෙන් ගිහලා ආයෙත් සතියට එනකොට පොඩි හැල හැප්පීමක් තියෙනවා. හරියට වත් ගොඩ ඉඳලා කවුරු හරි ඔරුවකට කකුල තිබ්බහම ගොඩ වෙන්නේ ඔරුව ටිකක් හෙල්ලෙනවා. ඉතින් ඒකකොට විජහාට කකුල ගන්නවා ආයසරය. ඉතින් ඒකකොට කවදාකවත් ඔරුවට ගොඩ වෙන්න හම්බෙන්නේ දැනගන්න ඕන ඔරුව තියෙන වතුරේ Taman ඉන්නේ ගොඩ අඩිය තිබ්බ ගමන් ඔරුව ඇතුලේ ඉන්න කටයත් එක්කම ඔරුව ටිකක් හෙල්ලෙනම ටික වෙලක් ගියන අතර. ඊට පස්සේ එමීට පාත්තට අනික් කකුලත් ගත්තම ඉවරයි. ඉතින් බය කෙනා ආපු වතුරට ගිහිල්ලා අඩිය තිබ්බ ගමන් හෙල්ලෙනවා කියලා ආපහු කකුල ගන්න. අනිත් වගේ භාවනාවේදී කොයි වෙලාවක හෝ මේ හැල හැප්පීම් වෙනකොට ওই කම්පන චංචල වගේක් වෙනවා. ඒක ඉවර වෙනකම් බලනින්න ඒක මේ මාරුව වෙච්ච බාට ලකුණක් විතරයි. ඊට පස්සේ ඒක නැතිලා යනවා. ඉතින් අතරමැදදී බැලුවොත් ඉතින් වෙදකම් කරන්න හිතෙනවා, කට්ටඩිකම් කරන්න හිතෙනවා, නූල් ගැට ගන්න හිතෙනවා, පිරිත් නූල් කියන්න හිතෙනවා, වැඩ ගොඩයි. ඉතින් ඒ වගේ දෙයක් දෙක තුනක් වෙන්නකොට මේවට බය ඇතිවෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ බය අර ගැනීමක් මරණ මොහොතේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඒ නිසා මේ බය කටයුතු ටික දැම්ම කරලා තියාගන්න. මොකක්වත්ම නෙවෙයි තියෙන ශරීර ආසාව. ශරීරයේ සහ ජීවිතයේ තියෙන බය නිසා වෙන දෙයකටත් නෙවෙයි මේ බය. වෙයි කියලා බයක් තියෙන. ඉතින් ඒ නිසා බියගුල්ලා දහස්වර මැරෙනවා. වීරවන්තයා මැරෙන්නේ එක සැරේයි. ඉතින් මේ ඒකට බය අරින ක්‍රමය තමයි. ඉතින් ඒක නිසා නින්දේදී ආයතන උඩත් කැළඹිලි පේන්න පුළුවන්. පිටගියේ හිත නැවතෙනකොටත් කැළඹිලි පේන්න පුළුවන්. තමන් ගරු කටයුතු කෙනෙක් දකිනකොටත් කැළඹිලි එන්න පුළුවන්. සභාවට ගිහිල්ලා සභාව මේ සබකෝලේ එනකොටත් එන්න පුළුවන්. නමුත් එක කාලයක් ගියාට පස්සේ උකට නැති වෙනවා. ඒ නිසා ඒකට තියෙන උත්තරේ ඒක කරලා කරලාම පුරුදු වෙන්න ඕනේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස ඊයේ පස්වරු එකට කමඨහන් දේශනාවෙන් පසුව මා සක්මන් භාවනාවේ යෙදුණෙමි විනාඩි 10කදී පමණ මා සමාධිගත වීමි පසුව පරයන්කයට පැමිණීමි. පරයන්කේ සිටියේදී මගේ කොන්දේ හා දෙකකුල්වල තද වේදනා දැනෙන්නට විය. එන්න එන්නම වේදනා තීව්‍ර විය. එහෙත් මම නොනැගිට වේදනා දෙන ස්ථානයන්ට වේදනාවයි වේදනාවයි සිතා එම ස්ථානයන්ට සිත යොමු කළෙමි. ක්‍රමක්‍රමයෙන් වේදනා තුනීවන්නට විය. ඊයේ පස්වරුවේ සිදු වූ සමාධිගත වීම මාගේ කයටත් සිතටත් මහත් සැහැල්ලු ගතියක් විය. එසේ හේයින් මා බොහෝසේ ප්‍රීතියටපත් වූ යෙමි. මෙසේ ටික වේලාවක් සමාධියේ සිටියේදී මගේ මුහුණට ආලෝකයක් වැටින. එය අවුරශ්මියක් මුහුණට වැටෙන විට දැනෙන උෂ්ණත්වයක් සේ දැනින. එසේ దేవතාවක්ම එම එළිය මුහුණට වැටින. වම් ඇසෙහි ඇස් පිහාටු වේගයෙන් සැලින. මා දෙයත් වම් අත උඩින් දකුණු අත තබාගෙනයි භාවනා කළේ. එසේ මා වාඩි වී සිටි කොට්ටයත් සමග ඉහළට එසවි පාවෙන බවක් දැනින. අත් දෙකෙහි ඇඟිලි එකට හිර වී තද වී ඉහළට එසවින. එම දෙයත් බෙල්ල දක්වාම ඉස්සී ඇති බව දෙනෙත් විවර කරද්දී දෙක ගන්නට ලැබින. මා ඔරලෝසුව දෙස බැලීමි. වේලාව පස්සරු 4 සටහන් වී තිබින. මා පැය 1යි විනාඩි 45ක් භාවනාවේ යෙදී සිටි ඇති බව මට වැටහින. මෙය මා ලැබූ මෙය මා ලැබූ භාවනාවේ ලැබූ අලුත් අත්දැකීමකි. මාහට දැනුණ දේ, පෙනුණ දේ හා සිදු දේ මෙසේ සටහන් කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ ගෞතම බුදුසසුනේදීම අමා මහ නිවන් සුවය අත්පත් වේවා. සාදු සාදු සාදු. කොයි විලාකාරී හිතට ඒ විශ්වාසය ආවට පස්සේ තමන්ගේ හිතයි කයයි ලෝකේ තියෙන ඔක්කොම සැප ගෙනත් දෙනවා සැප සුඛෝපභෝගී වස්තු හරහා නෙවෙයි ඒ වෙලාවේ කරන්නේ ඉර පායලා නෙවෙයි එළිය වැටෙන්නේ ඉර පෑවුවා වගේ උණුසුමක් ඇති කරලා දෙනවා අපිට උනට ඉර පායන්න බෑ නමුත් ඉර පායපු සැපත දෙනවා එහෙම නැත්නම් මොයේ ලෝකේ තියෙන උතුම්ම සුඛෝපභෝගී වස්තු වලට වැඩිය මේ දින සැපට කියන්නේ निराமிස සුඛ කියලා. අරවට කියන්නේ ආමිෂ ද්‍රව්‍යාත්මක සුඛයක්. මේකේ निराமிස සුඛයක්. මේ निराமிස සුඛේ කවදාකවත් රණ්ඩුවක් නැහැ. මේක ලැබෙන්නේ නිතරම ජයකින්. ආමිෂ සුඛේට හැමදම රණ්ඩු, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ගොඩක් තියෙනවා. නමුත් කවදාකවත් මේ මේ ඡේසෙට කියලා බලන්න පේන දේ කාලේ කවුරක්වත් නැහැ. ඔක්කොම අර කක්ක ගොඩේ රණ්ඩු කර කර ඒ කක්ක ටික බෙදා ගන්න බැරුව නටනවා. නිරාමිත සුඛේ පැත්තට යනකොට කවුරක්වත් නැහැ. ඉතින් ඒ නිසා පේනවා මිනිස්සු කොච්චර දුකට කැමතිද? කොච්චර මේ පහත් ආශාවන්ට කැමතිද? කොච්චරක් මේ සුඛෝපභෝගී වස්තු වෙනුවෙන් කොච්චර කොම්ද කඩාන බෙල්ල කඩාන ගංග දනව මාරු කරන රට රාජ්‍ය වලට ගිහිල්ලා හම්බ ගන්න. නමුත් මේ එක තැනටලා වාඩි වුණාට පස්සේ ඇහැට රූප පෙනිලා නෙවෙයි රූප වෙන්නේ නැති සුඛයක් තියෙනවා. කනට කනලා තාන සංගීත නෙවෙයි ශබ්ද නැතිකමේ සුඛයක් තියෙනවා. නහසේට දිවට කයට යමක් නැතිකමේ සුඛයක් තියෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ දීලා තියෙන නම විවේකජම් පීති සුඛං. විවේකයෙන් හටගත්තා වූ සුඛය ඇත් නැහැ, රූපත් නැහැ, රූප බලන ආතාවක් නැහැ. කනකුත් නැහැ, සද්දෙත් නැහැ. නායත් තිබුණා නායට ගඳකුත් නැහැ. දිවට රසයකුත් නැහැ. කයට පහසකුත් නැහැ, අඩුවනේ ආනපනෙත් නැහැ. හිතට හිතවිලිත් නැහැ. ඉතින් මේ මොකවත් නැති වෙනකොට තියෙන සැපේ ලියන්න ඔය කඩදාසිමදි. තල් ගහක තල්පත් විරු ගත්තත් ලියව කරන්න බෑ. ඒ වුණාට කට්ටියගේ රණ්ඩුව තියෙන්නේ අර පල්ලෙහා තට්ටුවේ කක්කවලට. සුඛෝපභෝගී දේවල් වලට. ඉතින් බුදුරජාණන්සේ භාගයට hina වෙලා බලන්නේ අපේ අමන කන්දියා තමයි. අනේ මුන්දලට කවදා මේක තේරෙයිද? මේ විවේක වෙලා හුදේකලා වෙලා මේ මේ ඔක්කොම බෙදා ගන්න කෙනෙකුට බෙදා ගන්න කියලා. ඇත් දෙක වහගෙන සද්ද නැත්නම් කියලා භාවනා කරපන්. හැබැයි ඔක්කොටම ලැබෙන්නේ නැහැ. හැම කෙනාටම හැම වෙලාවෙම ලැබෙන්නේත් නැහැ. ලැබුණට පස්සේ පේනවා මිනිස්සු මේ කුණට, කෙලෙසෙට, සුඛභෝගී දේවල් වලට සහෝදරකම් නැතුව, අම්මා අප්පා නැතුව නටන්න නැටිලා මේ තරම් සැපක් තියෙනවා. මේ සැපත් ඕන වෙලාවට ගන්න බෑ. ගන්න පුළුවන්කම තමයි ධ්‍යාන භාවනා කියන්නේ කැමැති කැමැති වෙලාවට ගන්න පුළුවන්. වශී කර ගන්න පුළුවන්. ඒවත් මේකෙන් පේන එකට මට පින තියෙනවා. මට කුසලතාවය තියෙනවා. මට භව සම්පත්තිය තියෙනවා. මම කොයි ආකාරයේ ජීවන රටාවක් ගත්තොත්ද මට මේකට නැවත නැවත යන්න පුළුවන් නේ කියලා ඔය කාම සම්පත්තිය පැත්තක දාලා හදාගන්න ජීවන රටාව. හදාගන්න සම්මා වාචා. හදාගන්න සම්මා කම්මන්ත එතකොට ওই පැත්තේ කවදාකවත් එපයි කියන්නේ කාටවත් මේ කට්ටිය වැඩි පස්සෙන්ද කියන්නේ දොර වහන්නේ ওই විවේකජ බීචි සුඛය හැම වෙලාවෙම තියෙන හැබැයි මේක නෙවෙයි නිවන කියන්නේ. මේ සමාධියට ලැබිච්ච ආනිසංශය. ඒකට ගිය කෙනාට විතරලු පේන්නේ ලෝකේ ස්වභාවය. මේ මිනිස්සු මේ පොඩි ළමයි අසුචි කණ්ඩ දඟලනවා වගේ තමන්ම චූ කරලා ඒක අතකක තියෙන කරණ තියෙන ආසාව වගේ එකක් මිසක් වැඩිමහල් ආසාව නම් නැත්නම් වැඩිමහල්ෙක් නම් ওই විවේකජ බීචි සුඛය තමයි ඕනේ. ඒකටත් බැඳෙන්න එපයි කියලා කියනවා. ඒකටත් බැඳෙන්නේ නැතුව ඒකට බැඳෙන්නේ නැතුව කරන වැඩේ කියන්නේ බහුලීගත කරනවා. ලක්ෂ කෝටි වාරයක් කරනවා. ඒවෙදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂ කෝටි වාරයක් කරනකොට ඕකේ තියෙන ওই ආතල් එක නැතුව යනවා. තියෙනවා තමයි ඉතින් ඕකේ ගාලල්ලා කියලා ඉන්නේ. පළවෙනි සැරේ දෙවෙනි සැරේ නම් අම්මා ඉල්ලන දෙයක් දෙයි. ගුරු ආමරගේ කකුල් දෙකත් ලෙවකයි. දැන් හැරෙන දිහාවට වැඳ වඳි. ටික කාලයක් ගියාට පස්සේ තේනවා මේක ඉතින් බුදුහාමර පහළ වෙන්නත් ඉස්සර තිබුණ එකක්. අනන්තවත් ඒ විසු පුරුදු කරලා තියෙනවට පළවෙනි මතාවට හරි මිහිරි. පහු පහු වෙනකොට ඕකත්යක් කොහු කොහු වෙන ගතියක් තියෙනවා. එතකොට තමයි අවේදිත සුඛයට යන්න වෙන්නේ. අපි අන් ඒ නිසා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කයට පෙර සක්මනේ යෙදීම පරයන්කේ උදෙසා ප්‍රයෝජනවත් බව අත්දැක්කෙමි. සක්මන අවසානයේ net පියවෙන්නාසේ විය. පරයන්කයට ගිය පසු වහා සිත කය ඊට සූදානම්ය. පරයන්කයේදීද ශාරීරික වේදනා ඇතිවීම නැතිවීම වෙනස් මෙන්ම හුස්ම සිදුවන විවිධ වෙනස්කම් අත්දැක්කෙමි. එහෙත් ඒ අත්දැකීමෙන් ලද හුදු අවබෝධයක් පමණි. මෙම අවබෝධය කිඳා බැසගත් අවබෝධයක් නොවේ. මේ සඳහා පරයන්කයෙන් බැහැර අවස්ථාවලදී චින්තනය මෙහෙය විය යුතුයද? එසේත් නැත්නම් බොහෝ කාලයක් පරයන්කේ මෙන්ම සක්මනේ යෙදී ගත කිරීමෙන්ම එසේ වේද කෙලෙස් අඩුකර ගැනීම උදෙසා චින්තනය ඉවහල් නොවන්නේද කරුණාවෙන් පහදා දුන මැනවි ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකටපත් වෙත්වා නිදුක් නිරෝගී චිරජීවනය වේවා තෙරුවන් සරණයි ඔය සර්වඥාන්සේ ඥාන තුනක් ගැන කතා කරනවා සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන සහ භාවනාමේ ඥාන කියලා තුනම අවශ්‍යයි. තුනම අවශ්‍යයි. ඒකකින් තර උත්කෘෂ්ඨම එක තමයි භාවනාමය ඥාන, ප්‍රත්‍යක්ෂ ඥාන. ඊට පස්සේ චින්තාමය, ඊට පස්සේ සුත්තමය ඥාන. අපි භාවනාමය වශයෙන් හෝ චින්තාමය වශයෙන් හිතට අත්විඳිය හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැකි සැපක් අඳුල්ලා දෙනවනම් හිත ඊට පස්සේ ඒ ක්‍රමය හොයාගන්න. ඒකල අපි කියන්නේ ඇබ්බැහිය කියන. අපි නරක දෙයකට ඇබ්බැහි වෙනකොට ওই නරක දේවල් වලට යන කිසිම කෙනෙක් පටන් ගන්නකොට එහෙම නරක මිනිස්සු නෙවෙයි. ඔව් පොඩි ක්‍රමයක් එකට ඇබ්බැහි වුණාට පස්සේ ඉතින් හිත ඒ පැත්තට ඇදලා යනවා. ධර්මයේත් ඒ වගේම ගතියක් තියෙනවා. මේ නිර්ාමිස සුඛයට අඳුන්ලා දුන්නට පස්සේ ධර්මය හොයා ගන්නවා. ඒකටම ධම්මේන ධම්මං අபிසන්දෙස්සති කියලා බුදුජානන්සේ දේශනා කරනවා. එnde ende ගැඹුරකට යනවා. ඒ සඳහා ධාර්මික ක්‍රමයක්ද ගන්නේ අධාර්මික ක්‍රමයක්ද? මේ ලබන්න හදන සැපය සාධාරණ සැපයක්ද අසාධාරණ සැපයක්ද? ඒ ටික තීන්දුව කරන්න චින්තාමය ඥාන අවශ්‍යයි. ඒ නිසා හැම කෙනෙක්ම ඉන්නේ හැබැයි 100%ක්ම. මේ හැබැයිෙන් ලබන දේ අනුන්ට දුක් නොදෙන, තමන්ගේ අනාගතයට දුක් නොදෙන දෙයක් නම් ධාර්මිකයි කියනවා. මේ ලැබෙන දේ අනුන්ට දුක් දෙන තමන්ගේ අනාගත විනාශ කරන දෙයක් නම් නරක දෙයක් කියලා කියනවා. එචි එක එකන එකට දෙන අර්ථකථන වෙනස්. අනුන්ට අනුන් ගහන් කත්වා කිව්වත් අනුක් ගහන් කත්වා කිව්වත් දෙකම එකයි. අනුගතකෑමක් කරනවා නැත්නම් අනුග්‍රහ කරනවා. මේ සමහර දෙකම එකයි කියලා කියනවා. ඒ ඔක්කොමලා කරන්න සැප වෙන එක තමයි. මේ චින්තය, චින්තාමය ධාර්මික චින්තනයක්ද අධාර්මික චින්තනයක්ද සම්මා සංකප්පද මිච්ඡා සංකප්පද කියලා හොරාගැම්මෙන් පේනහන වගේ තමයි අපිට හිතෙන්නේ මගේ සංකල්ප සම්මා සංකප්ප කියලා තමයි. නමුත් ඒක සම්මාන වෙන්න පුළුවන්. මිච්ඡා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමන් ප්‍රත්‍යක්ෂණය කරන සත්‍යය ප්‍රත්‍යක්ෂ කරන මේ සැප සාධාරණ එකක් වෙන්න බලන්න. අනුන්ට වද දෙන්නේ සූරකෑමක් නැහැ. අනාගතේ නාස්ති කරන්නේ නැහැ. කරුණු දෙකයි බලන්න තියෙන්නේ. එතකොට ඒක යෝන්සුමන්ස් කාට වටනවා නැත්නම් සම්මා සංකප්පට වටනවා. ඉතින් අපි මේ කරන සැප නිසා කාට හරි අවහිරයක් කරදරයක් හිරියරයක් වෙනවනම් ගෙවන්න වෙනවා. අපේ අනාගතයේට සෞඛ්‍යයට බාධා වෙන දෙයක් වෙනවා නම් මානසික සෞඛ්‍යයට ගෙවන්න වෙනවා. අන්නේම නොවෙනවා නම් ඒ කල්පනාව හොඳ එකක්. ඒකත් වෙන අයටත් තේරෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ නම් කාටවත් තේරෙන්නේ මේක කාට හරි තේරෙන්න ඕනේ විවංශා මේ සූරකෑමක් නෙමෙයි කරන්නේ. විහිං අමාරු වැඩිමක් නෙවෙයි කියලා අන්න ඒක චින්තාමය ඥානෙ මනින්න තියෙන උපමාන දෙක. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් තීරුවේ කෙලවර සිටගෙන මා සිටින ඉරියව්ව මොහොතක් සිහි කළෙමි. පසුව වම දකුණ වශයෙන් සිතමින් සක්මන ආරම්භුවෙමි. ලනුපැදුරේ රළු ගතියද සිමෙන්ති පොළවේ සීතල ගතියද දැනුනි. සිත පිටගිය අවස්ථා කීපයකි. එහෙත් ඉක්මනින් සිත මා වෙත එන විටත් මා අරමුණෙන් පිටත නොගිය බවද දැනුනි. මෙසේ පැයක් පමණ භාවනා කළෙමි. පරයන්ක භාවනාව මා උඩුකය ඍජුව තබාගෙන පරයන්කේ සඳහා සූදානම් වී හිඳගත්ෙමි. මා සිටින ඉරියව්ව දෙස මොහොතක් බලා සිට මා දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා යයි තුන්වරක් පමණ සිහි කළෙමි. මා සිත තැන්පත් වී ඇති බව දැනුනි. මට මහත් සතුටක් ඇතිවිය. ආස්වාසය ප්‍රස්වාසය දිගු බව, කොට බව, සිහින්ව ඇදී යන බව, විටක ආස්වාසයට වඩා ප්‍රස්වාසය දිගු බව, එය කැඩි කැඩි යන බව දැනුනි. වම් නාස් කුහරයෙන් ඇතුල්වන හුස්ම රැල්ලෙහි සීතල බව, දකුණු නාස් කුහරයෙන් පිටවන්නේ ඊතා උණුසුම් වය. පිටකොන්දේ ඇතිවුන වේදනාව දැඩි වුවත් ඔබ වහන්සේ ඊයේ දින දුන් උපදෙස් පරිදි ඉරියව් වෙනස් නොකර ඉවසීමෙන් බලා සිටියෙමි. වේදනාව නැති වී ගියේය. එහෙත් ටික වේලාවකින් මාව විසිවී යන්නට විය. තුන් වරක්ම මෙසේ සිදුවිය. ඒ ගැන නොසිතා අරමුණට පිවිස මා නැවත සක්මන් භාවනාවට යොමු වුනේමි. විනාඩි 10ක් පමණ සක්මන් කොට මා නැවත පරයන්කයට වාඩි වුනිමි. ඉන්පසු ගැටලුවක් නොමැතිව පැයකටත් වැඩි කාලයක් භාවනාව කළ හැකි විය. සිත පිට ගිය අවස්ථා දෙකක් හෝ තුනක් වුවත් වැඩි වේලා සිත පිටත නොරඳුනි. අපව නිවන් මාර්ගට යොමු කිරීමට කැප වුණ ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම ඒ සුන්දර අමා මහ නිවන සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. ඔය මේකේ තියෙන්නේ භාවනා කරලා හෝ මොන විදිහින් හරි විශ්වාසයෙන් භාවනාට ගියොත් ඒකට 100%ක්ම හරියනවා. විශ්වාස නැතිකම තමයි අපිට තියෙන්නේ. ඒක කියන්නේ බුදුන් කෙරේ විශ්වාසය මදි, ධර්ම කෙරේ විශ්වාසය මදි, සංඝයා කෙරේ විශ්වාසය මදි, සීල කෙරේ විශ්වාසය මදි. එහෙම නැත්නම් මේ බුද්ධ ධම්ම සංඝ කෙරේ විශ්වාසයෙන් සීලෙන් ගියාට පස්සේ අමාරුවේ වැටෙන්න වැටෙන්න සතුටක් ඇති වෙනවා. මම මේ කරන්නේ බුද්ධ ධර්මයේ ශාසනයේනේ. සීල කඩා ගන්න නැතුවනේ. ඉතින් සීලෙ මදි නම් සමා වෙන්නේ. සීල කියන විශ්වාසය නැත්නම් ඒක එහෙම වෙයිද මෙහෙම වෙයිද කියලා ඉතින් දෙකට දෙතාවර වෙලා අන්‍ය විහිිත වෙලා කමටහන් නෙවෙයි බොක්ක සුද්ධ කරලා දුන්නත් හරියන්නේ. ඉතින් අපි බලන්න හදන්නේ එහෙම කට්ටියට බැරි වෙයි කියනකොට එකෙකුට දෙන්නකොට මේක අතට විශ්වාසයකට නැගෙනවා. මේකයි ඕන කරන්නේ මෙතන වෙන මොකක්වත් නැහැ බුදුන් කෙරේ විශ්වාසය. මේ කතා කරනකොටම හිතන්න මේ විදිහට මේ අනවශ්‍ය ප්‍රශ්න නගමින් මේ සැක කරන්නේ අපිට බුදුන් කෙරේ විශ්වාසය මදි. ධර්මිකිට විශ්වාසය මදි. සංඝයා කෙරේ විශ්වාසය මදි. තමන්ගේ සීල කෙරේ විශ්වාසය මදි. හැබැයි මේ කියන්නේ ප්‍රසාද සද්ධාව නෙවෙයි. මේ බුදුන් දකින්නකොට බුදු පිළිම දකින්නකොට සද්ධාව නෙමෙයි. බුදුහාමර කියන ඇතුලෙන් එන සද්ධායකට කියන්නේ ඕකප්පන සද්ධාව කියලා. ඒ නිසා ඒ සද්ධාව ආවනම් ඒ මනුස්සයා කොඩි ගහයට හිටියත්, කෙන්දකම් පොළොවේ හිටියත් අටන්න බෑ. එයා නිතරම බුදුහාමර කිලිපත් දන්න ඔය ඕව දෙව වුණාට මට ප්‍රශ්න නැහැ. මට විශ්වාසය තියෙනවා. ඉතින් ඒ නිසා කොයි වෙලාවක හෝ පරියන්කේට සක්මන්ට යන්න ඉස්සෙල්ලා ඒ පූර්ව කෘත්‍ය කරලා නැත්නම් තම විශ්වාසය ගොඩනගාගෙන ගියොත් ඔය තරඟ කරන ඕන කෙනකින් අහන්න පටන් ගන්නකොට මූඩ් එක හොඳ නම් දිනුවා. මූඩ් එක හොඳ නැත්තම් ඒ නැති මොන ශක්තිය තිබුණත් මොන දේ කිරුවත් වර්ධින. ඉතින් ඒක සමහර කට්ටිය ග්‍රහය කියන යන වෙලාවට තියෙන මානසිකත්වයේ ඒ නිසා ඒකට අපිට බුදුහාමුදුරු දීලා තියෙන බුදු නිවන් දකින්නකම්ම මේ ත්‍රිවිධ රත්නයේ විශේෂ විශ්වාසයෙන් හිටපන්. විශ්වාසය කියලා පෙරදෙන එක වඩා හොඳයි. හරියනවට වැඩිය. ඒ නිසා මේ විශ්වාසයෙන් යුක්ත පෙරදිච්ච දේවල් තමයි මුළු ත්‍රිපිටකයේම තියෙන සූත්‍ර ඔක්කොගෙම තියෙන්නේ. බුදුහන්සේ අදලාරම් පෙන්නවා මේ මනස විශ්වාස නැතුව හිටියා ඕම් ගිහිල්ලා විශ්වාස වුණාට පස්සේ වෙන වෙනස. ඉතින් ඒ නිසා අපි මේ තඩමන්නේ අපි මේ දඟලන්නේ විශේෂයෙන් බෞද්ධ වශයෙන් බුදුන් කෙරේ විශ්වාසයේ මධිකම විශ්වාසයේ ආවනම් ඒකම ඇති කියන නිවන් දකින. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සanti අපාය භූමි. යම් කිසි කෙනෙක් ඒ බුදුන් සරණ ගියා නම් අකද්දාවත් ආය අපායට යන්නේ. බුදුන් පිළිබඳව දෙතෑවර නම් ඇත්තටම බුදු ආරු බුදුද එහෙම නැත්නම් මේ ආමුදුරෝ කිව්වට ෂුවර් නැත්නම් කොහෙ ගිහිල්ලා අතාරින්ද? ඉතින් හැම වෙලාවෙම වාඩි වෙනකොට මතක තියාගෙන ඉන්න අපි මේ යන්නේ බුදුන් කෙරේ විශ්වාසය කියලා විශ්වාසය දුන්නා හැම වර්ධින වෙලාවෙම සතුටක් ඇති වෙනවා. මේ දුක විඳින්නේ බුදුන් කෙරේ සද්ධාවෙන් කියලා. ඒ නිසා හැම වෙලාවෙම ඒක පුංචි කරලා සලකන්න එපා. ප්‍රඥාවන්තයට ඒක නෑ ප්‍රඥාවන්තය ගොඩක් කරලා ඒක පහත් කරලා සලකනවා. නමුත් මේ සද්ධාව කියන විශ්වාසය ඇති වුණා නම් වහකාවක් මොකුත් වෙන්නේ නෑ. කටුකොහලක ඇවිද්දත් මොකුත් වෙන්නේ නෑ. වෙන්න විදියක් නෑ මොකද ඇතුලේ තියෙන විශ්වාසය. ඒ නිසා මේකේ මුල් කොටසේ තියෙනවා එimhe විශ්වාසයෙන් භාවනා කරනකොට ලැබෙන ලාභේ ඒක සෙල්ලමක් කියලා හිතන්න එපා. පුළු පුළුවන් වෙලාවේ ඒක දියුණු කරගන්න බලන්න. අතිගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සතියෙන් පාද මාරුවෙන් මාරුවට යන එන සෑම විට තබමි. සක්මනේදී හබලකින් ඔරුව පැද යන්නාක්සේ සිරුර පාද මතින් ඉදිරියට තල්ලුවන්නාක් මෙන් දැනේ. සිතවිලි දැන් අඩුයි. পায় පොළවේ ගැටෙන විට නගින ශබ්දයද සිරුරේ තනින් තන නැගෙන ශබ්දද දැනේ. අද දවල් සක්මනේදී වඩබදින සුවඳ දැනුණා. එවිට මේ සිතට කලින් දැනුණු සංඥා මත නේද මේ වඩබඳින සුවඳ ලෙස නාමයට රූපේ සම්බන්ධ කළ බවක් මෙනෙහි වුණා. දාණයටද සතියෙන් යුතුයම පියමැන්නා. වළඳන අතරතුරදී මේ ධාතු වරහන් තුල දානයේ වැඩේ නැති බව දැක්කා. ඒක නෑ. හරි අප්සෙට් එක. කියූප මෑනියෝ සිරුරේ ධාතුත් හා සමාන බවත් මොහතකින් හැම කෙනාම වටේ ඉඳලා බලහන් ඉන්නවා පිට කට්ටිය අහගෙන තිනවා මේ මෑණියෝ බලන්න ලැජ්ජ නැතුව hina වෙන්නේ නැහැ කන පැලෙන්න ගහන්න කියවන්න දුන්නා hina වෙන්න කියලා කිව්වා මොහතකින් මේ ආහාරවල ඇති ධාතු වෙනස් වීමට නතුවන බවත් මෙනෙහි කළා අතුරුපස පිඟානේ පැණි කොමුඩු කැබැල්ලේ ඉස්ම හරියන්නේ නැහැ වැඩේ. අයිනායන බිම්මල් කැවිලා වගේ. පැණි කොමඩු කැබැල්ලේ ඉස්ම ටික කළු කූඹියක ආහාරයට ගන්නවා දුටු විට මමද කූඹියකු වී සසරේ තෘෂ්ණාවෙන් මේ ලෙස ආහාර සොයාගෙන යන්නට ඇතැයි මෙනෙහි වුණා. ගෞරවනීය සාමින්හන්ස වැඩි කතාවක් නෑ. කූඹි කතා යන්නේ. වචනේ වැරදලා කිව්වද කියලා මට හිතෙනවා වැඩි කියන එකට වෙන වචනයක් තිබුණාද දන්නේ නැහැ. ගෞරවනීය සාමින් හංස මෙම උදාහරණ මත මාගේ සිත ක්‍රියා කරන අන්දම ඔබ වහන්සේට තේරුම් ගත හැකි වේ සිතමි. තවත් උදාහරණ බොහෝ ඇත. මට දැන ගැනීමට අවශ්‍ය ඇත්තේ එලෙස මනස මෙහෙයවීම යෝනිසෝ මනසිකාරයද එවිට එතනදී සතිය කුමක්ද? සතියේ යෝනිසෝ මනසිකාරයේත් වෙනස හෝ සමානකම තවදුරටත් පහදා දෙනසේක්වා. පරයන්කය හොඳින් පට්ටලව වාඩි වී මම දැන් මෙතන සිහි කරමින් හුස්මට සිත යොමු කරමි. ඊතා හොඳින් නාසිකාග්‍රයේ ඇතිල්ලි හුස්ම ඉහළ පහළ යන බව සතියෙන් යුතුව බලා හිඳිමි. නිවසේදී ඔබ වහන්සේගේ ආනාපාන සති ධර්ම දේශනා ශ්‍රවණය කරමි. මුල් දිනවලට වඩා එන අරමුණ වැඩිදුර සිතවිලි මවන්නට පෙර රාග හා ද්වේෂ සිතවිල්ලක් ලෙස මෙනෙහි කරමි. හුස්ම සංසිඳී ගොස් සිරුරේ සමහර කොටස් ගැස්සී ගියද නැවත හුස්ම දැනෙන්නට පටන් ගනී. වේදනා ශබ්ද සිතුවිලි තිබියදී විනාඩි 40ක් පමණ හුස්මේ හිත පැවැත්විය හැකිය. යෝනිසෝ මානසිකාරයත් සතියත් තවදුරටත් පහදා දෙනසේක්වා. අපි පෙර වරහන් තුල යට ගිය දේවල් මතක් කර ලිවීමේදී සතිය වරහන් තුල ඒ මොහොතට නැතිද ධර්මදේශනාවක කොටස් නැවත මෙනෙහි කිරීම සතියට කෙසේ බලපාන්නේද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබී නිස්සරණ වන සසුන් කෙත ඒකාලෝක කරත්වා අරහත් ඔබ වහන්සේත් සියලු දෙවියෝ රැකදෙත්වා සංනිවේදනය කරනකොට සංඥා විඤ්ඤා පඤ්ඤා කියලා තට්ටු තුනක් විස්තර කරනවා බුදුන් සාමිනාසලා අටුවාවේ අපේ දෙයක් හඳුනාගෙන සංඥාව අරගෙන ඊට පස්සේ ඒ සංඥාවෙන් අනික් කටට කියන උපමා අලංකාර දිගේ ඊගාට විඥාණයෙන් ඒක තමන් වටා ගන්න හැටි තේරුම් ගන්නවා. ඊටසේ ප්‍රඥාවෙන් තමයි ඒක සමතිකටපත් වෙන්නේ. ඒ උපමාවට කියනවා ළමෙක් වැල්ලේ සෙල්ලම් කර කර ඉඳද්දී දිලිසෙන කෑල්ලක් හම්බ වෙනවා. ඒ ළමයට නොතේරුම්කමට ගිහිල්ලා අම්මා ළඟට ගිහිල්ලා ඒක මේ බරයි දිලිසෙනකොට දුන්නට පස්සේ අම්මා කියනවා අනේ පුතේ කොහෙන්ද හම්බුනේ මේ මගේ නැති වෙච්ච මුද්දනේ එහෙම නැත්නම් මගේ කරාඹුවනේ කියලා. ඒකට ඒ ළමයා අම්මට ගෙනත් දෙන්නේ ඒක රත්තරන් බව දැනගෙන නෙවෙයි. ලස්සන නිසා බර නිසා. ඊටසේ අම්මත් ඒක කරාඹෝ බව දැනගත්තට මුද්ද බව දැනගත්තට මේ කැරට් කීයේ රත්තරන්ද කියලා අම්මා දන්නෙත් නැහැ. ඉතින් රත්තරන් කාරට ගියාට පස්සේ මම උරගාලා කියන්නේ මේක මෙච්චරක් වටිනවා කියලා. ඉතින් මේ තුන් දෙනා කතා කරන මට්ටම් තුනයි. මේ පොඩි ළමයට ඒක ලස්සන වර දිලිසෙන ආභරණයක්. දිලිසෙන දෙයක්. අම්මට රිදී නෙවෙයි යක් රත්තරන්. රත්තරන් කාරට මේ දෙකේ එකක්වත් වැඩ නැහැ. යාට ඕනේ හරියටම කැරට් කාන කීයද හරියට වීදම කීයද කියලා. ඉතින් ඒ නිසා අපි මේ කතා කරන sannivedana ක්‍රම හරි අලංකාර භාෂාවක තමයි යන්නේ. අහු වෙනකොට පහු වෙන එක ඍජු වෙලා ෂෝට් ඇන් ස්වීට් වෙනවා. ඒ අලංකාර මොකුත් ඕනේ කියන්න ඕනේ දෙකකින් කියනවා. ඊටකොට තමයි ප්‍රඥාවට ඉඩ ලැබෙන්නේ. එතකම් මහ විශාල පල්හැලි. ඒවට කියන්නේ සම්පප්පලාප කියලා. කියන්න ඕනේ කාරණා කියෙවෙන්නේ නැහැ. අලංකාර භාෂාව තමයි තියෙන්නේ. ඒක තමයි සාහිත්‍ය කියලා කියන්නේත් ඕකටම තමයි. ඉතින් ඒව නැතුව කියන්න ඕන දේ ඍජුව කියන එක බුදුජානනාංශය අවුරුදු 45ක් දේශනා කරපු ධර්මයේ තමයි අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ. කොච්චරක් බුදුහාමුදුරු දේවල් කියන්නේ නැද්ද? අවුරුදු 45ට ඔච්චර නෙමෙයි කියලා තියෙන්නේ. නමුත් ඒකෙන් එන්නේ කිව යුතුයම සාරේ බණ්ඩේ විතරයි. ඉතින් අපිට හිතා ගන්න වෙනවා මේ කාලේ බුදුහාමුදුරු කතා කරනකොට කොහොම කොහොම තියෙනද කියලා. ඒව නම් කාලයක් පවත්වන්න බෑ. පවත්වනකොට අවශ්‍ය ටිකට කොඳු වැඩ පෙළට විතරක්, ඇටසැකිලි විතරක් එන්න ඕන. ඉතින් මේ විදිහට පැණි පූල් ගෙඩිය කෑල්ලක කූඹියක් ඉන්න දඟලට ඉතින් කල්පනාවල් එනවා. ඒවා රූපක අලංකාර භාෂාව නිදර්ශන. ඊට පස්සේ මේකේ පේනවා ගිජුකම. ඊට පස්සේ වෙනවා මගේ ආහාරවල තියෙන ගිජුකම. ඊට පස්සේ මේක තමයි තණ්හාව කියන්නේ. මේක නැති කරන්නේ මේ කටයුතු කරන්න කියලා ඒ දෙයක් අවබෝධ කරගන්න මට්ටම් හරිය වෙනස්. ඒ තාම විස්තරාත්මක දෙයකින් තමයි අපි කෙටි කෙටි ක්‍රම වලට ඉදිරියට යන්නේ. එතකොට මේ යෝනිසෝමනසිකාරය දන්නවා වැඩි විස්තර යනකොට කෙලවරින් එහා කෙලවරෙන් පටන් ගන්නවා. යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ ආරම්භයට එනවා. ඇවිල්ලා කිවිතු දෙකෙලින් කියනවා. දුඟ දෙනකොට ඒක තේරෙන්නේ නැහැ මොකද අර අලංකාරය නැති නිසා. සෝබනේ නැති නිසා. මොකද ඒ තරම් සෝබන භාෂාවක් අපි ජීවත් වෙන්නේ. ඒ නිසා බුදු කෙනෙක් එහෙම වෙලා කතා කරොත් මිලෝදයක් තේරෙන්නේ නැහැ. මොකද අපිට ගැඹුරුයි කියලා කියනවා. ඒක නිසා සතියෙන් ගියාට පස්සේ එන්නේ එන්නේ එකම මාතෘකාව නැවත නැවත හසුරවනකොට ඒක හිතියෙන් කියන ක්‍රම අදාළ දේ හරියටම කියලා මේ කිරි ගහට මෝල් ගහින් යනවා වගේ කියන්න පුළුවන් ක්‍රමයක් එනවා. එතෙන්ට එනකම්ම සම්පප්පලාපම තමයි. තියෙන හැටි ඔක්කොම කියන්න ඕනේ කවදාවත් කියවෙන්නේ නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් හැබැයි කතා කරනවා. ඒක හොඳට තියෙනවා කමටහන් සුද්ධ කරනකොට ඔච්චර ලියන්න දේවල් නැහැ. පොඩි දේ ලියන්න තියෙනවා. නමුත් කරන්න වෙන ක්‍රමයක් නැති නිසා අර විදිහට හරි ලියවනවා. ඒලා කියලා දෙනවා. අදාළ මාතෘකාවට පසුවෙන්ට අදාළ දේවල් විතරක් කියන්න කියලා. ඉතින් ඒක නිසා යෝනිසෝමනසිකාරයේ සතිය ගොඩාක් කල් ඉන්නකොට එයා හරියට ඒ සතියේ තියෙන සාරමණ්ඩේ උරා ගන්නවා වගේ අවශ්‍ය දේ අවශ්‍ය කෙනාට අවශ්‍ය තැනදී කියන මිසක් විස්තර එකතු කරන්න යන්නේ නැහැ. නමුත් මේ හැදෙන කෙනෙක් නිසා දොස් කියන්න යන්න හොඳ නැහැ. දිගට දිගට ඔයගේ බබාගේ භාෂාවෙන් කතා කරලා කරලා කරලා තමයි ආර්ය භාෂාව කියන එක තේරුම් ගන්නේ. ආර්ය භාෂාව තියෙන්නේ ඇත්ත ඇත්ත දේ ඇත්ත හැටියට කියනවා. කවදාවත් අලංකාර කරන්නේ අවතක්සේරු කරන්නේ දැක්ක දේ දැක්ක හැටියට කියනවා. ඇසු දේ ඇසු හැටියට කියනවා. දැනිච්ච දේ දැනිච්ච හැටියට කියනවා. මට හිතුණ මේ ටික කියලා ඒක එහෙම කියනවා. කවදාකවත් අතිශෝක්තියක් නැහැ. දැන් තියෙන මේ මාකටිං සිස්ටම් එකයි එහෙම නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් සිස්ටම් එකේ තියෙන්නේ මවා පෑමමයි. නැති දේවල් මවා පාන්න කියලා. ඉතින් අපි මේ මවා පාන්න දක්ෂයාට තෑගි දෙනවා. පොඩ්ඩලමෙන්ට එහෙම දෙන තෑගිම තියෙන ළමයි මවා පාන්න පුළුවන්. ඉතින් අන්තිමට ඌ බොරු ඇත්ත කරගන්න. ඇත්ත මතක නැති වෙනවා. ඒ නිසා යෝනිසමනස කාටි දෙතියාන මුලින්ද ඉච්ඡර තීර්ණාත්මක වෙන්න එපා කරගෙන කරගෙන යන්න යනකොට ඔය වචන රාශියකින් කියන්න ඕන දේ කෙටියෙන් කියමනේ ක්‍රම එන්න පටන් අර ගන්නවා sannivedana ඍජුයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්කය සිරුරේ තදබල වේදනාවක් ඇති විටදී එය දෙස තරමක් වේලා බලා සිට සිරුරේ අනෙක් වේදනාව නැති කොටස් වලට සිත ගෙන යමින් සිත මෙහෙයවීම වැරදිද එලෙස වේදනාව ඇති තැන අමතක කර Tamanගේ නොවනසේ ඉවත් කර සිරුරේ අනෙක් කොටසකට සිත මෙහෙයවීමෙන් භාවනාව කරගෙන යාමට පහසු බවක් දැනේ. මෙම ක්‍රමය නිවැරදි දැයි පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම අත්වේවා. ඔය මේක අපි සත්‍යපාසල් ළමයින්ට හරියට කියලා දෙනවා. කියලා දුන ගමන් ඒ ළමයින්ගේ තියෙන ඒ ප්‍රශ්නට උත්තරය ළමයි හොයාගන්නවා. ඒක මේ ද්විදා විතක්ක විතක්ක සංතාන සූත්‍රයේ ਸਰවචනාංශයේ මේ මනසක් වැරදි පැත්තට යනකොට ඒක ඒ මොදවලා වෙන දෙයකට යෙදවීමේ ක්‍රමයක් කියලා දෙනවා. එතින් මේ ඔක්කොම අපි හැමදාම කරන දේවල්. ඒ ඒ කිරුවට මේ භාවනාවේදී ඒක උපක්‍රමයක් විදිහට කරන්න හැටි දන්නේ අපි දන්නවා මේ බබා අඬනවා නම් අපි වෙලාවේ බබායි කට සූප්පුවක් දෙනවා. ඉතින් සූප්පුව කට තියාගත්තාම මේ අඬන්න බෑනේ. ඉතින් කටේ සූප්පුව තියෙනකොට අඬන්න බෑනේ. ඒ චෝක පුචු පුචු කකා ඉන්නවා. එතකොට ඒ ළමයාට දැන් ඉන්නේ කනට අම්මගේ තනියට කට තිබ්බා වගේ. නමුත් නෑ මේ රබර් සූප්පුවක් දෙන්නේ. හැම තැනදීම කරන්නේ කොම්පැනි වලින් වැඩ කරන මිනිසුන්ට රබර් සූප්පුවක් දෙනවා. උර උර ඉන්න. ඉතින් මිනිස්සෙක් සූප්පුව උර උර කඹරනවා. අන්තිමට ප්‍රංශපා වෙනකොට මුළු ජීවිතේ පුරාටම ලෙඩක් හැදිලා අර හම්බ කරපු සේරම ඉවරයි. ගෙදර යනකොට බරපතල ලෙඩක් ඇතුව ගෙදර යනවා. අපි කියනවා අහවලමට රස්සාවක් දුන්නා මට ඉන්ක්‍රිමන්ට් එකක් දුන්නා මට බෝනස් දුන්නා මුකුත් නැහැ සූප්පුවක් රබර් සූප්පුවක් විතරයි දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දෙයකින් අවධානය තව දෙයකට යොමු කරන්න රාශියක් අපි තමයි 64ක් තියෙනවා කියනවනේ කාන්තාවන්ට. ඒව තමයි කතා කරන්නේ. පිටිපිට 65ක් විතර තියෙනවා. ඒක නිසා මැජික් කාර්යය ඇස්පෙන්දු කරනකොට කරන්නේ මේ මේ අත පෙන්න නැතුව මේ අතේ කට කට කට කට කට ආලා රබාන ගහලා මේ පණ තියෙන මාළුවෙ පෙන්නනවා. මේ ඉගිලෙන පරිය කරන් පෙන්නනවා. ඒකට කියන්නේ ඇස්බැඳුම් කියලා. මුළු ලෝකෙම තියෙන ඇස්බැඳුම් විතරයි. ඒ නිසා එකකින් තව දෙයකට අවධානය යොමු කරන්න කරන උපක්‍රම. ඉතින් ඒව බුදුරජාණන් වහන්සේ එව්වම අරගෙන පාපේ විනුවට මධ්‍යස්ත දෙයකට හිත දා. සමහර විටක පාපේ විනුවට සුබ දෙයකටත් හිත දාන වෙලාවක් තියෙනවා. නමුත් සර්වඥන්සේ බොහෝ විට කරන්නේ මධ්‍යස්ත දෙයකට හිත දාලා අරකින් හිත කඩනවා. ඒ නිසා ඒ වේදනාව තියෙන වෙලාවේදී වේදනාවක් නැති තැනකට හිත දාලා බලන එක අපි කාගේ හරි දිහා දෝෂයක් දකිනවා. එයා කතාව හොඳ නැහැ. ඉතින් සාරිපුත්‍ර සංස්කෘණ එයාගේ හිත හොඳයි කියලා බලන්න, ක්‍රියා හොඳයි කියලා බලන්න කතාව නම් හොඳ නැහැ. ඒකල මෛත්‍රී කරන්න කියනවා. අත දෙන්න. ඉතින් ඒ වගේ උපක්‍රම රාශියක් සාරිපුත්‍ර සංස්කෘණ සඳහන් කරලා තිනවා කෙනෙක්ගේ ක්‍රියාව හොඳ නැත්තම් වචනේ හොඳයි කියලා හිත හදාගන්න. හිත හොඳයි කියලා හිත හදාගන්න. ඒ විදිහට එක එක පැතිවල හොඳ පැත්ත බලන එකට කියනවා සුභවාදී ආකල්පය. ඒක තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තියම දාමි ඉදපඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපට විජ්ජන්තස්ස කියලා මේ සංයුත්ත නිකායේ තියෙනවා සූත්‍රයක් සාමාන්‍ය මෛත්‍රී භාවනාවට ගොඩාක් වෙනස්ව සඳහන් කරලා දීලා තියෙනවා. ඉතින් මෙත්තා සාගත සූත්‍රය කියලා. ඒකේ බලනකොට පේනවා මේ කාගරි දෝෂයක් දකින්න කෙනා උදේ ඉඳලා හැන්ද වෙනකම් මෛත්‍රී කරුවත් ඇති වැඩක් නැහැ. දෝෂේ නොදක හොඳ පැත්ත විතරක් බලන මනුස්සයට මෛත්‍රියක් ඕනෙත් නැහැ. ඒකට මේ මෛත්‍රී සූපත්වව සූපත්වව කියන්න ඕනේ නැහැ. මිනිස්සුගේ හොඳ පැත්ත විතරක් බලන්න. රිදෙන කකුල දිහා බලන්න එපා. රිදෙන්නේ නැති කකුල දිහා බලන්න. හිතේ යන්නේ නැති රිදෙන කකුලට තමයි. රිදෙන්නේ නැති කකුලට දාන්න. ඉතින් ඔයගොල්ලෝ මැරිලා ලබනාත්මේ සතිපාසලට ආපුවම මම කියලා දෙන්නම් සතිපාසල දැන් වයසට වැඩි අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින්වහන්ස පරයන්කය මූල කර්මස්ථානය ආස්වාස ප්‍රස්වාස හා වේදනාම දෝලණය වෙමින් පවතින ස්වභාවයක් පවතී. සතිමත් භාවය දිගටම පවතී. සක්මන සමහර විටක සක්මනේදීද පාද ස්පර්ශය මෙන්ම වෙනත් ආසන්න අරමුණක් හෝ වේදනාව දෝලණය වන බවක් දැනේ. ගෞරවනීය සාමින්හන්සේට පතනා බෝධියකින් නිවන්සුව ලැබේවා. ඔය දිගට සතිය තියෙනවා නම් ඒ koi වෙනස් සීමාවක් koi අරමුණ තිබ්බත් මොන නොපිතු නොපැතු දේවල් සිද්ධ වුණ ප්‍රශ්න නැහැ. තමයි තේිනේ koi දහංගට දැම්මත් මොන අකට පිකට කරත් මොන උලිහිලි පෑම් කරා සතිය දිකට පවතිනවා නම් දිනු. ඒක නිසා බලන්න ලෝකයේ විෂමතාවයේ තියේදී සමහිත පවත්තන්න හදන්න. සමහිතට සම අපි සතිය කියලා කියනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින්වහන්ස පරයන්ක භාවනාව අද උදෑසන පරයන්කේ සිටින විට මගේ සිත ආස්වාස ප්‍රාස්වාසයට සතිමත්ව තිබුණි. වෙනදා මෙන්නව මගේ සිත ඊතා ප්‍රබෝධමත් විය. ඉඳහිට මගේ සිතට වෙනස් අරමුණු පැමිණියත් මම මගේ සිත කීකරු කරගතිමි. ඊයේ ධර්ම දේශනාව මටම දේශනා කරන ලද්දක් යයි හැඟුනිමි. වෙනදා මෙන් දුවන සිත අද නැත. මීට පෙර දින මීට පෙර දින දෙකක්ම කමඨහන් වார்த்தාව යොමු කළ පුංචි මෙහෙණියකි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අඩු ගානේ ලියුමේ මගේ හිත මගේ හිත මගේ හිත කියලා පස් පොලක ලියලා තියෙනවා. මේ හිතට මගේ හිත කියනනම් පොඩි උනත් ලොකු උනත් වැරදි මෑනියෝ. ආයි කියවන්න මුල මුල ටික එතකොට පේනවා. මේකට කොච්චර ආසද කියලා මේ හරි වැඩ කරන හිත මගේ හිත කියන්න තියෙන ආසාව. ඕක කඩප්පුලිකම් කරන්න ගියාම නම් අද උදෑසන පරයන්කේ සිටින විට මගේ සිත ආස්වාස ප්‍රාස්වාසයට සතිමත්ව තිබුණි. වෙනදා මෙන් නොව මගේ දෙකයි. ඊට ඊට ප්‍රබෝධමත් විය. ඉඳ හිට මගේ සිතට වෙනස් වෙනස් අරමුණු පැමිණියත් මම මගේ සිත කීක හතරයි. ඊයේ ධර්ම දේශනාව මටම දේශනා කරන ලද්දක්යයි හැඟුනිමි. වෙනදා මෙන් දුවන සිත අද නැත. මීට පෙර දින දෙකක්ම කමඨාන ආර්තාව යොමු කළ පුංචි මේනියකි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මට මට පස්සරයක් ඇහුණා ඒක මගේ හිතේ දෝෂයක් වෙන්න තියෙක. කොහොම නමුත් මේක අකර්මක භාෂාවට දාලා ලියන්න. මගේ හිතට දැනන නෙවෙයි දැනුණා. දැන් පය තිනකොට තබමි කියලා කියන්න බෑ තබනවා. තබමි කිව්වොත් උත්තම උත්තම පුරුෂය ඒක වචන වර්තමාන සකර්මක භාෂාවෙන් තියෙන. තබනවා කියවම අකර්මක භාෂාවෙන් තියෙන. සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨ කෘත්‍යයන් ගොඩක් අකර්මක භාෂාවෙන් ලියන්නේ. ඉතින් ඕක අයින් කරගන්න ඕනේ. මගේ හිත කියා ගත්තොත් ඒ හිතේ කරන හැම දෙයකටම අපි වග වෙන්න ඕනේ. ඉතින් ඊටාම ගැඹුරට ගියාට පස්සේ මිට වැඩි ඉහළට ගියාට පස්සේ පුත්‍ර ජානසන් ළඟට දෙන මේක මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ හිත මගේ ආත්මේ නෙවෙයි. එදාට පේන ලෝකේ හොඳ දේවල් වෙනවා. ඒක මගේ කියා ගන්න ඕන කමක් නැහැ. මගේ හිත කියා ගන්න ඕන කමක් නැහැ. වෙන විදිය වාර්තා කරන්න ඕනේ අකර්මක භාෂාවෙන්. ඒ sannivedana කරන්න පුළුවන්. ඒ නිසා බුදුජානසේ දේශනා කරලා තියෙන ත්‍රිපිටකයේ භාෂාව දිහා බැලුවොත් එහෙම කිසිම තැනක බුදුජානසේම අහුවෙන කතාවක් කරලා නැහැ. අටුවචන් වංශයට ඒක තේරෙන්නේ කියන කියන තැන අහුවෙලා. ඒක ලස්සන කාරණාවක් කියන්න පුළුවන්. එහෙම මම මාගේ මගේ ආත්මය කියන කතා නැතුව සත්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය දාර්ශනික භාෂාව කියලා කියනවා. එහෙම නැත්නම් අකර්මක භාෂාව පැසිව් වොයිස් කියලා කියනවා. භාෂාවක දෙන අමාරුම තැන උතන් තමයි. දන්න කෙනා අදහස් ප්‍රකාශ කරනවා අහුවෙන්නේ නැහැ. ඉතින් පුංචි මෑණි කෙනෙක් ඉඳද්දි කමන්නේ වෙන මොනව කරන්නේ. ඒ නිසා දැන් හතර සැරයක් ලියලා තියෙනවා. අනිත් දවසේ ඒ කොලේ ආපහු අරගන්න. අරගෙන ලියන්න මේක නැතුව මගේ හිත කියන්නේ නැතුව අපිට මේ අදහස sannivedana කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒක වඩා ධර්මිකයි කියන ලියමන. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මහා කුණාටුවකට පසු ඇතිවෙන නිහඬියාව ඉතා සුන්දරය. නැගෙන සිතුවිලි වල නිමාවක් නැතත් සිහියෙන් යුතුව ඒවා ලෝභ සිතුවිලිද, ద్వේෂ සිතුවිලිදයි වෙන්කර බැහැර කළ හැකියි. කයෙහි අසාරත්වය දැනේ. මනසේ මායාකාරී බව දැනේ. දෙපා සෙලවුවත් වේදනා ඉස්මතු නොවේ. ඒත් ස්පර්ශ වී ඇති තැන් හොඳින් දැනේ. ඊයේ හවස අලසකමත් හඳුනමින් සිහියෙන් සිටිය හැකි විය. ඒත් නැගිට්ට විට කිව නොහැකි වේදනාවන් විනාඩි 15ක් පමණ පැවතුණි. එසේ වුවත් අමනාප මනාප දෙකින් තොරව සිහිය පැවැත්වීමට සිත එකඟය. පෙරදී වීරය නිවසුවත් දැන් නිවසිය යුතු දෙයක් තිබේදයි සිතේ. අවදියෙන් බලන්නට මිස කරන්නට කිසිවක් නැත. ලෝක ස්වභාවයට ඉඩ දෙනවා හැර වෙනස් කරන්නට යාම මුලාවක් බව දැනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මේ බුද්ධ ශාසනයෙම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනම අත්පත් වේවා. ඔය හිචිවිලි જાති අඳුරගත්තට පස්සේ ඒක නැති කරන්න ඕනේ නැහැ. මේ ඒකට පටලැවෙන ගතියක් එන්නේ නැහැ වෙන් කරගත්ත ගමන්. ඒකට කියන්නේ ඝන විනිභෝගී කරනවා. එහෙම නැත්නම් කිච්ච ඝන ආරම්මන ඝන ආදි වශයෙන් තුන බෙදලා ගත්තට පස්සේ ඒ ශක්තිය නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් කූරු මිටියකින් කරන වැඩේ කූරකින් කරන්න බෑ. පොල් කූරු මිටිය ගලවලා ගත්තොත් ඒක කූරකින් කරන්න බෑ. නමුත් මිටියට බැඳලා පස්සේ අතුග ඇවිල්ලා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සමස්තය එකට තියෙනකොට ඒව අතර අන්තර් බැඳීමක් ඇති වෙනවා. එතකොට ඒක හරහා යන්න බෑ. ඉතින් භාවනාදි කරන්නේ පරිච්ඡේද ඥානයක් කරනවා එක එක වෙන් කරනවා. වෙන් කරගත්ත ගමන් ඒ දෙන්න අතර කිසිම බලයක් නැහැ. ඒ නිසා මේ වෙන් කර දැමීම සටන් උපක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා. දැන් ওই සබංගාල අතෝදනකොට අපි කරන්නේ ඒ ආකාබනික අංශු එකින් එක වෙන් කර ගන්නවා. ඒ හැම අංශුවකටම සෙවල පට්ටයක් හදනවා. එතකොට එයා වතුරට හැවදිලා යනවා. සබන් නැතුව අත හේදුවට යන්නේ නැහැ. මොකද මේ සෙවල මේ අර තෙල් කුණු එකට බැඳිලා තියෙනවා. ඉතින් ඒකට සබන් සබන් දැපගම වෙන්නේ තෙල් කුණු අතර තියෙන බන්ධන කඩලා දාන. එතකොට ඒක වතුරට හොදලා යනවා. ඉතින් වගේ අපි ළඟ තියෙන කෙලෙස් කෑලි කෑලි වලට කඩලා ගත්තොත් එකම දෙයක්වත් නෑ අපිට ජය ගන්න බැරි. මේක සමස්ත වුණාට පස්සේ බුදුගලීකින් ගානවත් කඩන්න බෑ. ඒ නිසා මේකට පරිච්ඡේද ඥානය කියනවා. ඒක තමයි විනිබ්බෝගය කියලා කියන්නේ. අපි ඔය ධම්මවාසාන්සිනකොට කිව්වක පතුරු ගහලා බලන්නේ කිව්වා. පතුරු ගහපු ගමන් ගන්න දෙයක් නෑ. දැන් සඳහන් කරනවා අපි හොඳම තරුණ වයසේ කළුත් නැති සුදුත් නැති උසත් නැති මහතත් නැති තරුණ කාන්තාවක් බුද්ධජනසේ පෙන්වන පුරුෂයාගේ සිත් බඳින දර්ශනීයම දෙයි කියලා. ඒකේ උඩම තියෙන හැම විතරක් ගලවලා බලන්න. සිවිය ගලවලා බලන්න. ඊට පස්සේ අර තියෙන මන අපේ තියෙනවා කියලා. ඊට පස්සේ යට තියෙන හැම ගහලා බලන්න. ඊට පස්සේ ඒකේ තියෙන සෙවල පට්ටය අයින් කරලා බලන්න. ඊට පස්සේ මස් ටික අයින් කරලා බලන්න. නහර ටික අයින් කරලා බලන්න. ඇට ටික අයින් කරලා බලන්න. මොකකටවත් ප්‍රේම කරන්න පුළුවන්ද කියලා. අර සමස්තයට ආවට පස්සේ අම්මා මණිකට සාරි දෝනේ මණිකට වලලු දෝනේ ඕන දෙයක් කියන්න මං අරන් දෙන්නම් කියලා කියනවා. වෙන් කරගත්ත ගමන් මොකද වෙන්නේ? මිනිහක් කපනකොට ගිහිල්ලා බලන්න පොළු කට්ට ගන්නවා. මුලිය පැත්තක අරන් තියනවා. බොක්ක පලනවා. ඉලීට අරන් තියනවා. කැලිටි ඔක්කොම අරන් තියනවා. දැන් මේ පැත්තේ රූකඩේ දිනවා මේ පැත්තේ ඒකේ තියෙන ස්පෙයා පාර්ට්ස් එක තියෙනවා. දැන් මේ කොයි එකක්ද දන්නේ නැහැ. මේ මේකද මිනිහා මේකද මිනිහා දන්නේ නැහැ. කැලිටි ඔක්කොම මේ පැත්තේ තියෙනවා. අර පැත්තේ ඇට දැකිල්ල හැමයි විතරයි තියෙනවා. ඉන්න අර අබරන් කොහෙද ඉන්නේ දැන්? ඌ නැහැ. ටීකනේ අපි මේ මේක මැස්සක් වහනකට කැමති නැත්තේ. කෙස් ගහක් ඉදිනවට කැමති නැහැ. කුරුලෑවක් එනවට කැමති නැහැ. මොකද වෙන දෙයක් වඩටපත් වෙනවා. gediya piten තියෙනකොට තියෙන ඒ වස්තුවේ සමස්ත අගයයි වෙන් කරපුවාම 100 200ක වෙනසක් ඇති වෙනවා. ඒ නිසා වෙන් කරනවට අපි කැමති නැහැ. ඒකයි බුදු දානහාංශෝයි දෙසිස් කුණපේ ඉන්නකොට කුණප 32කට කඩලා එක එකක් දීලා අහනවා වර්ණේ නෙපි, ගන්ධේ නෙපි, සංඨානේ නෙපි, වන්නේ නෙපි දුක්ගන්ධං ගන්ධේනපි දුක්ඛන්දම් මන්නේනපි දුබ්බන්නම් සුසන්තා සන්තාණේ වයිතින් සුසන්තාන නැහැ. එක කෑල්ලක්වත් ගන්න දෙන්නේ නැහැ. එකතු වෙලා 50වට පස්සේ මේ මගේ අම්මා මගේ තාත්තා කියලා බැඳගෙන මැරෙන්න හදනවා. ඒක නිසා වින් කරලා බලන්න ඔය කෙලස් හිතවිලි කිසිම වටිනකමක් නැත්තේ නෑ. වින් කරලා බලා ගන්න බැරිකම තියෙන. මේ ඔක්කොම එකට පටලවිලා තියෙන්නේ, Java කැවිලා තියෙන්නේ. සතිය රිංගවන්න පුළුවන් තරම් අතරින් අතේ. ඒකට එකකවත් එකක්වත් නැති කරන්න යන්න එපා. නැති කරන්න ඕනකම නැහැ. ඔක්කොම් කරන්න. වෙන් කරන්න. ඒක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ පරිච්ඡින්න කරපු ගමන් ඔකේ බලේ නැති වෙනවා. සරණයි. <clears throat> ගෞරවනීය ගුරු දේවයන් වහන්ස මේ භාවනා වැඩමුළුව තුළ මා විසින් ඉදිරිපත් කරනු ලබන 6 වන කමඨහන් වார்த்தාවයි මේ සක්මන තුලද පරයන්කය තුලද එදිනෙදා කරනු ලබන සෑම කටයුත්තක් තුලමද සංසිඳීම තුල සතිමත් වෙමින් ධර්මයේ ගම්භීර බව අත්විඳිමි. ඔබ වහන්සේ විසින් ඊයේ දිනයේදී මාගේ කමඨහන සුද්ධ කිරීමේදී පැවසුවේ මේ தত্ত্বයට අකිරියෙන් එනම් කිසිවක් නොකර අනුග්‍රහ කළ යුතු බවයි. මේ අවවාදය පිළිගනිමින් සක්මන පටන් ගතිමි. සංසිඳීම තුල සතිමත් වෙමින් සක්මන් කළෙමි. ඉඳහිට රාග, ద్వේෂ, මෝහ වශයෙන් සිතුවිලි ආවද රාගය, ద్వේෂය හා මෝහය අඩූසයක් දැනේ. ඊට පසු කරුණාවේ වේශයෙන් ඥාති විතර්ක ඇතිවිය. මෛත්‍රියේ හා මුදිතාවේ වේශයෙන්ද ඥාති විතර්ක පහළ විය. සිතේ චපලකම හඳුනා ගතිමි. මාර මස්සිනාවද හඳුනා ගතිමි. මාර මස්සිනේ නුඹ මස්සිනා මාරේ සිතේ වංචනික ස්වභාවය හඳුනා ගතිමි. එහෙත් මා සංසිඳීම තුලමයි. සංසිඳීම තුල සතිමත් වෙමින් සමූහ පර්යංක භාවනාවට වාඩි වූයෙමි. පැය කාමාරක කාලයක් ගත විය. කිසිත් නැත. මා සංසිඳීම තුල සතිමත් වෙමින් එහිම கிඳා බසින්නාක්සේ සිටි බව වැටහිණ. පර්යංකයෙන් අවදීවද සංසිඳීම මා හතහැර නොයන සෙවණැල්ලක්සේ මා තුල සිටී. සෑම මොහොතකම මේ සංසිඳීම තුල සතිමත් වීම નિરાයාසයෙන්ම සිදුවේ. මා විසින් ඉදිරිපත් කරනු ලැබූ පළවෙනි කමඨහන් වාර්තාවට පිළිතුරු සැපයීමේදී ඔබ වහන්සේ විසින් පැවසුවේ දිගටම කමඨහන් වාර්තා ඉදිරිපත් කරමින් කමඨහන් සුද්ධ කරගන්නා ලෙසයි. ඒ උපදේශ හේතුඵල ධමයක් ක්‍රියාත්මක වූ අවස්ථාවක් ලෙස අදහමි. එම ගුරු උපදේශ ගෞරවයෙන් පිළිගනිමින් මෙම හයවන කමඨහන් වාර්තාවද ඉදිරිපත් කළෙමි. මග ඉදිරියට යාමට නොදන්නාමා තව තවත් ධෛර්යමත් කරන මෙන් හිස නමා ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේක පුරාවටම සංසිධීමට ආසාවෙන් ලියලා රචනයක් තියෙන්නේ. ඉතින් කයි වෙලාකාරී සංසිධීම නැතත් සතිය කැඩෙන්නේ නැහැ කියන මට්ටමට ගියාම පිටිට පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. සංසිධීම තුල සතිය තියෙනවා කියන එක එච්චරම දෙයක් නෙවෙයි. මොකද එතකොට සතියට ඉඩ තියෙනවා. නමුත් ඕක නිකන් පුවක් කිත්ත ගලගේ වගේ නන්නත් අරලා සීසීකට වෙලා යනවා. හිතා ගන්න බැරි විදිහට යනවා. නිකන් මේ මුණ දිහා බලහිනකොට කණ්ණාඩියට කවුරු හරි ගැහුවොත් කුඩු වෙලා ගියොත් මොකද වෙන්නේ මූණට? මූණ සීසීකට යනවා. බලනින මොනේ ප්‍රතිවිලි පිළිබිඹු. ඒ වගේ සීසීකට ගියත් ඔය වාගෙම සතියෙන් බලන්න පුළුවන්. ඒකත් නෙමෙයි හැබැයි නිවන කියන්නේ. ඊටත් වැඩි ඉස්සරහට යන්නේ. ඒ ඔය මේක අතර යන ගමනේදී හම්බෙන පුංචි අතුරුඵලයක් තමයි පොඩි සංහිඳියාවක් ඇති වෙනවා. නමුත් ඒකට ඒක දිගටම තියේ දිබේ තිබේවා කියන්න යන්න එපා. එහෙම නෙමෙයි මේක නැති වෙලා නන්නත්තර වුණත් සතිය පවත්වන්න පුළුවන් කියන යන්න අදිෂ්ඨානයක් ගන්න හොඳ වෙලාව මේක. ගෞරවනීය සාමින් වහන්සේ, තෙරුවන් සරණයි. නිහඬ නිසල බිමේ සිට නිසල සිතකින් පිටට යන ඉඳුරන් 6 දෙනාට පාඩම කියා දුන්නේ එළියට ගියොත් ගේන්නේ දුකම දුකම කරුණ බවයි. එයද එකලෙසට නොපවතින ඕනෑ හැටියට පවත්වන්න බැරි බවත් කියා හේතු නිසා ආයේ දුක උපදින තැනටම ගොඩවන බව දැක දැන සංඥාවෙන්ම පළවා හැරීමේ රාගය විරාගවන ලෙස සංකාර විසංකාරවන ලෙස සතිමත් වීමි. ඉහළ ඉහළ අහසට ඇදී ගියාසේය. හිසෙන් කිරණක් පිට වූවාසේය. උදා හිරු කිරණින් රන්වන් ලෙස අහස් කුස බබලයි. අහසේ තිබූ ආලෝකයේද සිරුරෙන් පිට වුණ ආලෝකයේද මිශ්‍ර වෙමින් නැති වී නැති වී යන ඒ දෙස බලා සිටි සිතද බොඳ වී දිය වී ඉතිරි නොවීම ගියේය ඒ සමගම කිව හැක්කේ තේරෙන්නේ ඒ ලෙසටයි කුමක් සිදු වීද ප්‍රශ්න නෑ මේක දිගට පවත්වාගෙන යන බාධාවක් නැත්තම් ඔය ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න යන්න එපා දිගට ගමන යන එකයි තියෙන්නේ. ওই වෙන හැම දෙයක්ම ගමනට පහසුවක් නම් ආයේ කේන්දර බල බල ඉන්න එපා. හීන පලාපල බලන්න යන්න එපා. ඇයි කියලා අහන්න යන්න එපා. මේ වෙච්ච දේ වාසියට ගන්න ගමන යන එකයි තියෙන්නේ. එතකොට කියන්නේ ගම ගමන පාර ඉවරුනාම ගමට යයි. පාර තියෙනවනම් ඒ තාක්කල් යන්න. බාධාවක් තියෙනවනම් විතරක් කේන්ද්‍රි ගන්න. බාධාවක් නැත්නම් කේන්ද්‍රි ගන්න එපා. ඒ නිසා අහන්න නැතුව සන්තෝෂ ප්‍රකාශ කරන්න යන්න පුළුවන්. ඔය කේමනන්ද සාන්ති ඉන්න කාලේ ඔය පුහුල් ඇල්ලේ ප්‍රශ්නයක් තිබිලා පණ්ඩිත සාංශ ලියුමක් ලිව්වලු අනේ සාංශ මෙහිමයි ඔය පක්ෂ දෙකක් එකතු වෙලා තියෙන්නේ මෙන්න මේ පක්ෂේ මෙහිමයි මේ පක්ෂේ මෙහිමයි කියලා දිග ලියුමක් ලිව්වලු ඉතින් පණ්ඩිත සාංශ ලියලා තිබුණා කි පූල්ලල්ලේ කට්ටිය නම් කෙන්දිරි ගහන්නේ ප්‍රශ්නයක් වෙනද ඔය නම මොකටද කෙන්දිරි ගහන්නේ කියලා ඒ කට්ටිය පිස්සගෙන ඔය පැත්තකට නිකන් ඔයාලට වැඩක් නැහැ කෙන්දිරි ගහන්න එපා ප්‍රශ්න නැත්තම් කෙන්දිරි ගහන්න එපා අනුන්ගේ දේවල් වලට කෙන්දිරි ගහන්නත් එපා ප්‍රශ්න නැති වෙලාවේ ප්‍රශ්නයක් කරගන්නත් එපා මේ ඔක්කොම යන ගමනට ලැබෙන පහසුකම් ඒ පහසුකම් ටික පාවිච්චි කරලා හම්බ වෙච්ච ලාය ගමන කරගන්න. ලිව්වට කමන්නේ ප්‍රශ්න ස්වරූපේ දාගන්න එපා අපේ හිත හරි කැමති ප්‍රශ්න නගන්න ප්‍රශ්න කියලා කියන්නේ බංකොලොත් භාවයක ලක්ෂණයක්. අවසරයි සාංශ අවසාන කමටහන් වார்த்தාව අභිවාදනයෙන් අවසර පූජනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී සුපුරුදු පරිදි සක්මනෙහි යෙදුණෙමි. සිටගෙන සිටින විට සිටිමි සිටිමි සිටිමි ඉදිරියට යන විට දකුණු පාය ඔසවමි යවමි පහත් කරමි, තබමි, තද කරමි, පළල් කරමි. වම් පාය ඔසවමි, යවමි, පහත් කරමි, තබමි, තද කරමි, පළල් කරමි. මෙහිදී මට සිත කිසිසේත් බාහිර අරමුණු කරා නොගියමි. පොළොවේ ස්පර්ශය වෙනදාට වැඩියෙන් මගේ සිතට දැනුනෙමි. විතර්කද පහළ නූනෙමි. සම්මෝහ පරයන්ක භාවනාව සුපුරුදුසේ හිඳගෙන කය ඍජුව තබා ගතිමි ආස්වාස ප්‍රස්වාස බලමින් සිටියෙමි හුස්ම රැල්ල පිට වෙනවා ඇතුළු වෙනවා දුටු වෙමි. වාර වශයෙන් සාමාන්‍යයෙන් දැනුනිමි. ආස්වාස ප්‍රස්වාස පිටව නැවත ඇතුළු වන්නට මොහොතෙන් සිතින් තල්ලු කිරීමක් කලාතුරකින් සිදු වෙමි. විතර්ක බහුල නූනෙමි. ආවද ඊට අවස්ථාව නූයේය. සිත විසිරීම සාමාන්‍යයෙන් විය. කුටියේ පරයන්කේදී මම අද අලුයම පරයන්කේදී නිසංසල විය. ආස්වාස ප්‍රස්වාස මනවින් දැනුනිමි. හුස්ම දෙස මනවින් බලා සිටියෙමි. ශබ්දාරම්මන නොවිය. විතර්ක පහළ නූනිමි. විනාඩි 30ක් පමණ කාලය හුස්ම රැල්ලට යෙදු යෙමි. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔව් මේ විදිහට සක්මනට මුහුණ දුන්නාම පදයන්කේ ආනපාන මුහුණ දැන් ඒකේ තියෙන තොරතුරු උකහා ගැනීමට මේ රචනයේ 80%ක්ම කාලය ගත කරන්න පුළුවන් නම් බොහොම ඉක්මනට ඉස්සරහට හිත යනවා. පරිසරය පිළිබඳ විස්තර ඔච්චර කියන්නේ නැතුව කොයි වෙලාවක හෝ සක්මන කරනකොට දැනෙනව තද ගති මෙලෙක් ගති වගේ දැනෙන අනිකුත් අත්දැකීම් අස්පනා අපිට දැනෙන අත්දැකීම් ගොඩාක් අහුල ගන්න පුළුවන් නම් ඒව සත්‍යෙන්ට දාන්න පුළුවන් නම් පරියන්කට ගියාට පස්සේ යම් වෙලාවක මූල කර්මස්ථානයේ මුලිච්ච වෙච්ච වෙලාවක ඒකේ අලගිය මුලගේ පුතුරතු උඩා ගන්න පුළුවන් නම් ඒ තරමටම අරමුණට සමීප වෙනවා. එතකොට බාහිරින් එන කිසි කරදරයක් එන්නේ නැහැ. ඒක ඒ අරමුණට අදාළ තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන්න රචනය හරි සරුයි. බාහිර දේවල් අඩුකරන නිරීක්ෂණේ වැඩි කරලා නිරීක්ෂණදී ලැබෙන ඒ අත්‍යන්ත තොරතුරු මේ වார்த்தාවට ඇතුල් කිරීමෙන් අපිට පොඩි අනුග්‍රහයක් කරන්න පුළුවන්. මේ අනුග්‍රහය ගොඩක් වෙලාවට විපස්සනාට බරයි. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. එතකොට ඒකට සූදානම් වෙන දේවල් පොඩ්ඩ අඩු කරනවා. සූදානම් වෙලා සාර්ථක වෙච්ච වෙලාවේ ලැබිච්ච තොරතුරු මීට වැඩිය උකහා ගැනීම තියෙන්න ඕනේ. එක දෙක උකහාගත්ත දේවල් තොරතුරු වார்த்தාවට ඇතුල් කරන්න පුළුවන් නම් හරි අදිෂ්ඨාන මේ වශී භාවයක් ඇති වෙනවා සිද්ධි වෙන්න පටන් අර ගන්නවා එච්චරයි එතකොට අපිට ලිඛිත ප්‍රශ්න තියෙන්නේ කාට හරි සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සෙල්ලා වෙන සභාවට කියන්න කරන්න දෙයක් තියෙනවා නම් දයි එමුනා අපි මෙතනින් සතිವಾರේ સમાપ્ત කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි